ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ කහව ගල්දුව ආරණ්‍ය සේනාසන වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකාධිකාරී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ගරු කහගොල්ලේ සෝමවංශ ස්වාමින්දයන් වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. සදාවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස.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 ඊට ප්‍රථමයෙන් සමන්තත් තමන්ගේ මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ටත් දෙවියන් සහිත මුළු මහත් ලෝකවාසීන්ටත් යහපතක් වේවා කියන අදහසින් මේ මෛත්‍රී හෘදයාංගම ආශිර්වාදයේ කවුරුත් කියවන්නේ මේ විදිහට බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද මා විසින් රැස්කලා වූ අනන්ත කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන්ද මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මාමින්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද වෛර නොවෙත්නවා තරහ නොවෙත්නවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මදහත් නෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහන වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්න සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකිරේවා තරහ නොකිරේවා නින්දා නොකිරේවා අවමන් නොකිරේවා අපහාස නොකිරේවා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා බිය වඳුරු නැත්තෝ වෙත්වා බිය වඳුරු නැත්තෝ වෙත්වා බිය වඳුරු නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු දෙවියන් සහිත ලෝකයාටම හෘදයාංගම මෛත්‍රියක් තමයි මේ පතුරවන්නට යෙදුනේ තමා ළඟ සිට අනන්ත අපරිමාණ සත්වයන් වෙත මේන් ලැබෙන පුණ්‍ය සම්පත්තිය පින්වත්නි සීමාවක් නැහැ. අසරක් ගාන ප්‍රමාණයක් මේ මෛත්‍රී භාවනා වැඩුවා නම් අනන්ත පරිමාණ ධනයක් වේදම් කරමින් වෙහෙර විහාර හදා පූජා කරනවට වඩා ප්‍රබලයි කියලා ධර්මයේ පෙන්වනවා. ඒ නිසා හැම කෙනෙකුගේම సంతානයේ පවතින ඕන කරන දෙයක් තමයි මේ මෛත්‍රී භාවනාව. වාද වේද අසමගිකම් නිന്ദා අපහාස තර්ජන ගර්ජන මේ ඔක්කොම ඉවත් කරන්න පුළුවන්කම තියෙන මෛත්‍රියෙන් පමණයි කෙනෙක් ගහන්නාවත් මෛත්‍රිය තියෙන කෙනා ගහන්න යන්නේ නැහැ කෙනෙක් බැනගෙන ආවත් මෛත්‍රිය තියෙන කෙනා බනින්න යන්නේ නැහැ ඒ මොකද කාරණාව මෛත්‍රියට නුවණ සම්බන්ධයි නුවණින් කල්පනා කරන අනේ මේ මෝඩ මිනිහා මට ගහන් දෙනවා බනින් දෙනවා නින්දා පහස කරන්නේ මම ඉවසනවා මෙන්න මේක තමයි ලෝකේ උසස්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කාරණේ ඒ නිසා કોઈ කාගෙත් හදවත් තුල පවත්වා ගන්නට ඕන මෛත්‍රිය උදෑස නවදෙව් වෙලාවේ මෙන්න මේ මෛත්‍රී භාවනාව විනාඩියක් දෙකක් තුනක් කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න හැමෝටම සහනයක් ලැබෙනවා හැමෝටම යහපතක් දියුණුවක් සලසා ගැනීමේ අවස්ථාව ඒකාන්තයෙන් තිබෙනවා පින්වත්නි. දැන් මේ පින්තුල්ලා බලාපොරොත්තු වන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කර ගැනීම සඳහායි. ධර්ම දේශනාවක් ශ්‍රවණය කර ගැනීමෙන් පින්වත්නි අපට බොහෝම අනුසස් ලැබෙනවා කියලා මේ පින්තුල අහලා තියෙනවා. විශේෂයෙන් ධර්මානුශාසනාවකින් මහා ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාව ලැබුණාය කියන පින්වත්නි සියල්ලම ලැබුණා හා සමානයි. එක වචනයක් ඇසූ ක්ෂණයෙහිම දරා ගන්න පුළුවන් හොඳ නුවණක් ලැබෙනවා මේ ධර්මශ්‍රවණය කර ගැනීමේ පින්කමයි. භාවනාමේ පින්කමනොත් ඒ වගේ. ආලෝක පූජාවන් පැවැත්වීමනොත් ඒ වගේ. නුවණ ලැබෙන පින්කම් තුනයි. ඔය දානාදී පින්කම් වලිනුත් නුවණ හම්බ වෙනවා. නමුත් මේ තරම් විසදම පැහැදිලිව ශ්‍රේෂ්ඨතම ප්‍රතාපවත් ප්‍රඥාවක් හම්බ වෙන්නේ නැහැ. භාවනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්මයේ මෙනෙහි කිරීම, භාවනා සහ ආලෝක පූජාවන් මෙන්න මේ වාගෙන් තමයි උදාර නුවණක් අපට හම්බ වෙන්නේ. ඒ ප්‍රඥාව නිවන් දක්නා ආජාති දක්වාම අපට දියුණු කරගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් පින්වත්නි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් මහා කල්ප 8ක් අනුස මහා කල්ප 9ක් අනුසස්සම්බ වෙනවා. ධර්ම දේශනාවක ආරාධනාවක් කළොත් මහා කල්ප 8ක් අනුසස් ලැබෙනවා කියලා පෙන්වනවා. මියගේ ඥාතින් මේ පින අනුමෝදන් වුණා මේගොල්ලන් පුරා කල්පයක් සැප විපාක ලැබෙනවා. දේශකයාණන් වහන්සේට නම් සීමාවක් නෑ අසීමිතයි. ඒක මේ ගාථාවෙන් පුරාණ ආචාර්යවරු මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. නවකප්පං සුත ධම්මං අත්තකප්පං ච යාචිතෝ ඒක කප්පං අනුමෝදන්තු දේශිතෝ ච අසංඛයේ ඒ සංග්‍රහ ගාතාව පින්වත්නි අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව බොහෝම වැදගත්. හැමෝටම වැදගත් දේශනාවක් තමයි මේ මාතෘකාව. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ බරණස් නුවර ඉසිපතනාරාම නන්දේ කියන උපාසකතුමා සංඝාවාසයක් හදලා භික්ෂු සංඝයා වහන්සේට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට පූජා කරන්න දැස්ස කළ තිබුණා. සියලුම වැඩ කටයුතු සම්පූර්ණයෙන් නිමාවදපත් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේ වැඩමවන මේ ආවාසය සංඝ සතු කරලා පූජා කළා. මේ පූජාව කරන දවසේ දිව්‍ය ලෝකේ මහා විමාන වස්තුවක් එතුමාට පහළ වෙලා තිබුණා. විශාල වස්තුවක්. සාමාන්‍ය දෙයක් නෙමෙයි. විශාල මාලිගාවක් ඒ වගේම දිව්‍යාංගනාවන්ගෙන් පිරිපුන් විමාන වස්තුවක් පහළ වුණා. දවසක් මේ පූජාව නිමාවටපත් කරන අනුශාසනා කටයුතු නිමා වුණා. මහමුගලන් ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩිය දිව්‍ය ලෝකේ චාරිකාවක්. උන්වහන්සේගේ ක්‍රමයක් තමයි දෙව්ලොවට වැඩම කරන අපායට වැඩම කරන හි තොරතුරු ගෙනන්න අපේ දායක පින්නතුල්ලාට භික්ෂු සංඝයා වහන්සේලාට ධර්ම දේශනා කරනකොට කියනවා අසවල් තින්කම් කරගත්තු අය මේ විදිහට සැපෙන් ඉන්නවා අසවල් අසවල් පව් කරපොයි මේ මේ දුක් විඳිනවා කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඔන්න ඔය කතා කියන නිසා තමයි මොගලන් හාමුදුරුවොත් එක්ක මේ අන්‍ය තීරතකියෝ වෛර බැලගත්තේ. ඒ ඒ ආගම්වල ජනතාව දායක පිරිස ඉවත් කරලා බුදුසසුන වැළඳගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ මොගලන් මහරහතන් වහන්සේ ගැන තද විරෝධයක් තිබුණා. ඒ නිසා සමන්ත මේ ඝාතනය කරන ජීවිතක්ෂේරපත් කරන තරම් කටයුතු සම්පූර්ණ කළේ. මොගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකයේ චාරිකාවක වැඩම කළාම දැක්ක මේ විශාල මාලිගාවක්. ඒකේ කිසිම කෙනෙක් නැහැ, දිව්‍ය රාජයෙක් නැහැ. ඒ ඉන්න දිව්‍යාංගනාවන්ගෙන් අහලා තිබුණ මේ දිව්‍ය රාජයෙක් නැති මේ මාලිගාව දිව්‍ය විමානයේ කාගේද? ඒතොර කිව්ව පින්වත් මහා පුදුම කතාවක්. ඇයි ස්වාමීනි මනුස්ස ලෝකෙහි බරණස් නුවර ඉසිපතනාරාමේදී සංඝාවාසයක් හදලා පූජා කරපු නන්දේ උපාසකතුමා එදා ඒ පූජාව පවත්වන වෙලාවෙම තමයි මේ තෞතිසා දෙවලෝ මේ මහා වස්තුව පහළ වුණේ. එතුමා තව මනුස්ස ලෝකෙ ඉන්නේ. ඒකත් අහගෙන ආම බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ දම්පින්කම් කරන මිනිස්සු මනුෂ්‍ය ලෝකේ ඉඳද්දීම දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන මාර්ගා පහළ වෙනවාද? ඔන්න ප්‍රශ්නේ විමසුවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇයි මොග්ගල්ලානේ ඔබ දිව්‍ය ලෝක සංසාරයේදී එවන් මාලිගාවක් දැක්ක නේද? ඔව් ස්වාමීනි ඒ පිළිබඳව විමර්ශනයක් කර ගැනීමටයි මට ඕනකම ලැබුණේ. මේ නන්දි උපාසකතුමා පූජා කරන මේ සංඝාවාසයේ ආනිසංස බලයෙන් තමයි ඊළඟ භවයේ සරුසාරවත් වීම සඳහා එතුමා වෙනුවෙන් ওই මාලිගාවක් දිව්‍ය විමානයක් පහළ වුණේ. කියලා දේශනා කරලා මේ එතුමා අරමුණු කරගනිමින් තමයි මේ ගාථාවෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළේ. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තාසු අංජාච අභිනන්දන්ති ආගතං ඒ ගාථාව මුලින් උන්වහන්සේ වදාළේ උපමාවකුත් එක්ක බොහෝ කාලයකින් තමන්ගේ දරුවෙක් ඥාතිවරේ විදේශ රටක ඉඳලා තමන්ගේ නිවහනට එනවා ඉතින් එන දවස සිහි කර කර සිහි කර කර බොහෝම සන්තෝෂයෙන් ඉන්නේ. තමන්ගේ දරුවා ඥාතිවරයා මෙපමණ කාලයකින් අපේ ගෙදරට දෙනවා කියන බලාපොරොත්තුෙන් තමයි වාසය කරන්නේ. බොහෝම සතුටු වෙනවා. ඒ සතුටෙන් වාසය කරන්නේ තමන්ගේ ඥාතිවරයා පිළිගැනීම සඳහායි. අන්න ඒ වගේ තමයි තතේව සත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතහ පුඤ්ඤානි පති ගන්හන්ති පියං ඥාතිං ආගතං ඒ වගේ මේ ජීවිතයේ දාන සීල භාවනා පින්කම් කරගත්තාම මේ ලෝකෙ බොහෝම සතුටු වෙනවා පරලොවත් බොහෝම සන්තෝෂයටපත් වෙනවා අර ඥාතීන් තමන්ගේ විදේශගතව ඉඳලා පැමිණිච්ච ඥාතිවරයා පිළිගන්නා වගේ මේ පුණ්‍ය සම්පත්තියෙන් තමයි තමන්ගේ ඊළඟ භවයේ සනුසාරවත් කරන්නේ ඥාති මිත්‍රව එවෙන් තමන් පිළිගන්නා වගේ. දෙව්ලොවට පත් වනහම දිව්‍ය ලෝකයේ බොහෝම සන්තෝෂයෙන් වාසය කරනවා. වටිනා මාර්ගාවන් පහළ වෙනවා. වටිනා විමාන වස්තුන් පහළ වෙනවා. ඒ පහළවන්නේ පින්නතුනේ වෙන කෙනෙක් සඳහා නෙමේ සමාගයේම පින සඳහායි. තමා සිදු කරගත්නා ලද උතුම් පුණ්‍ය සම්පත්තිය මුල් කරගෙන ඒ වගේ යම්කිසි කෙනෙක් දාන සීල භාවනාදී පින්කම් සිදු කරනවා නම් තමන්ගේ සියසිත බොහෝම පින්දහම් වලට යොමු කරමින් කටයුතු කරනවා නම් ඒ අයට පින්වත් කවදාකවත් පරදින්නේ නැහැ. කවමදාකවත් දුකකටපත් වෙන්නේ නැහැ. කිසිම කාලයක කරදර පීඩාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංසාර ගමන කෙලවර කරලා නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපට ඕන කරන්න එකම දෙයයි මේ පින්දාම් සිදු කර ගැනීම. තමාගේ ජීවිතයේ යම් දවසක ඇදවැටෙන ඒ බව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඊට ඉස්සෙල්ලා පුළුවන් තරම් පින්දාම් කර ගැනීම තමයි ඕන කරන්නේ. සමහරක් හිතනවා මා වයසට ගිහිල්ලා පින් කරන එහෙම හිතන්න හොඳ නැහැ. ඊට ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතේ ඇදවැටෙන්න පුළුවන්. මරණයටපත් වෙන්න පුළුවන්. ඊට ප්‍රථමයෙන් පින්දහම් සිදු කරගෙන මෙලවත් හදාගෙන පරලොවත් හදාගෙන සංසාර ගමන සුගතියන් බවට පත් කරමින් කටයුතු කිරීම ඊටාම වැදගත් වෙනවා පින්වත්නි. ඉතින් මේ දේශනාවෙන් කියවෙන කතා ප්‍රවෘත්තිය බැලුවාම කොච්චර අගනේද? තමාගේ ජීවිතයේ සැපයක් ලබා දෙන්නේ පිනෙන්. ආයු වරණ සැප බල ප්‍රඥා භෝග සම්පත්තිය ලබා දෙන්නේ පිනෙන්. දෙවලෝ බඹලෝ උත්පත්ති ලබා දෙන්න පිනෙන්. ඒ වගේම සාංශාරික ජීවිත සුගතියෙන් සුගතියට පමනවන පිනෙන්. ඒ වගේම නිර්වාණ සම්පත්තිය අවබෝධ කරවා ගන්නට ලැබෙන පින්වත් පිනෙන්. ඒ නිසා පිනෙන් තොර ජීවිතයක් ගත කරනවා නම් හැමෝටම දුකමයි හම්බ වෙන්නේ. හැමෝටම දුකමයි. මේ කවුරුත් අහලා තියෙනවා මේ විදූඩඹ රාජකුමාරයා සම්බන්ධයෙන්. ඒ විදෝදම රාජකුමාරයාද සිදෝනේ දරුණු විපාකයක්. මහා දවන්ත දුකක් විඳලා තමයි මරණයටපත් වුනේ. කොසල් මහා රජතුමා බුද්ධ ශාසනය කෙරෙහි හෝම පැහැදීමෙන් කටයුතු කළා. ඒ අනාථ පින්නක සිටුතුමක් විසාකා මාතාවක් කියන මේ දෙදෙනාගේ ගෙදර දිනපතාම භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරනවා. දිනපතාම මේක දැකගත්ත රජතුමා හිතුව අනේ මට ලැජ්ජාවක් නේ මගේ රාජමාලිගාවට මේ භික්ෂූන් වහන්සේලා වඩින්නේ නැහැනේ කියලා බුදුරජාණන් වහන්සේට ගිහිලා ආරාධනා කළා. තුන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක බාර කළා මේ රජවාසලේ දානෙතු භික්ෂූන් වහන්සේලා යොදන්න කියලා. මහරජුරුවා ඉන්න දවසට දානමාන කටයුතු ටික හොඳට කෙරෙනවා. රජතුමාට හැමදාම ඉන්න විදිහක් නැති නිසා මාලිගාවේ ඉන්න අයට බාධා දීලා ගියාම මේක හරියට කෙරෙන්නේ නැහැ. සමහර තැන් ටික නැහැ. අනුපාදකම් සහිතයි. ඒ නිසා වික්ෂූන් වහන්සේලා රජමාලිගාවේ දානෙට වඩින්නේ නැහැ. අන්තිමට ඊතරුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි. ඒ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කළා ස්වාමීනි රජමාසලේ දාණයට මේ භික්ෂූන් වහන්සේලා වදින්න අකමැති. ආනන්ද ස්වාමීන් වහන්සේ පමණයි වදින්න කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේද කියන්න බෑ. රජමාලිගාවේ අඩුපාඩුකම් සිදු වෙනවා කියලා නැත්නම් අර මිනිස්සෙන් ලොකු විපතක් වෙන්න පුළුවන්. උන්වහන්සේ වදාළ භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් නම් කිසිම කරදරයක් නැහැ කියන කතාව පැහැදිලි කළා. ඒ රජතුමා හිතුව එහෙනම් මගේ අඩුපාඩුවක්. මගේ අඩුපාඩුවක් වෙන්න ඕන කියලා මොකද හිතුවේ? බුදුරජාණන් වහන්සේට ඥාත සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕන කියලා ශාක්‍ය වංශයෙන් විවාහයක් කරගන්න ඕන කියලා කල්පනා කළා. මේක ධර්මා ඇරිය. ඉතින් ධර්මනා මේක පණිවිඩේ පිටත් කළාම ශාක්‍ය <clears throat> වංශිකයෝ කල්පනා කළා කුසල මහ රජුරවන්ට නම් ශාක්‍ය වංශයෙන් කාන්තාවක් වීම සුදුසු නැහැ. වංශ වේදේ නිසා තමයි මේ කතාව ඇති වුනේ. අන්තිමේදී කෙසේ නමුත් රජමාලිගාවක වැඩ කරන දාසියකට හම්බ වෙච්ච දරුවෙක් හිටියා. මෙන්න මේ දරුවා තමයි එමනතේ කාන්තාව තමයි මහරජුරවන්ට විවාහපත් කර දීමට කටයුතු කළේ. වාසබකත්ත්‍යා කියන කාන්තාව. ඉතින් පින්නතුනි මේ වාසබකත්ත්‍යාවට ලැබිච්ච දරුවා තමයි විදෝඩබ කියලා කියන්නේ. විදෝඩබ කුමාරයා. ඉතින් මේ ආච්චිල සීයල සහ ඥාතින් බලන්න යනවා මේ කුමාර කුමරුවා. ඉතින් බලලා එන්න ලෑස්ති වෙනකොට සමහරක් අර කුමාරයා වාඩි වෙච්ච පුටු හොදලා දානවා. වංශයෙන් පහල පහත් කෙනෙක් ඒ වගේම ජාතියෙන් පහත් කෙනෙක් මේ වාද වෙච්ච පුටු හොදන්න ඕන කියලා සෝදලා දානවා. දවසක් මේක ඇහුණ මේ කුමාරයාට. තොරතුරු විමසන බැලුව මොකද කාරණේ? බැලුවාම මගේ පියතුමා විවාහපත් කරගෙන තියෙන්නේ ශාක්‍ය වංශයේ රාජකුමාරිකාවක් නෙමෙයි. දාසියකට දා උපන්න කාන්තාවක් තමයි මේ විවාහපත් කරගෙන තියෙන බොහෝම කේන්තියක් හටගෙන වෛරයක් ඇති කරගෙන ආවා. ඇවිල්ලා මෙයා කොසල් මහ රජතුමාගේ ඇවෑමෙන් රාජශ්‍රීයට පත් වෙනා පත් වෙච්ච ගමම්ම ගියා ශාක්‍ය වංශය විනාශ කරන්න. බුදුරජාණන් වහන්සේ වාර තුනක් මේ රජුරවණ පේන්න හිටියා ශාක්‍ය ජනපදේ. හැදිලා බුදුරජාණන් වහන්සේ ඉන්න නිසා මේක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේත් බැලුවා මේ මොකද මේ කාරණේ බලනකොට විශාල කර්ම විපාකයක් ඇවිල්ලා. කරන්න දෙයක් නෑ උන්වහන්සේ නැවත වැඩියේ නැහැ. මේ රජතුමා ගිහිලා මුළු මහ ශාක්‍ය වංශේම විනාශ කරලා දාලා වෙලා ගංගාවේ සනකිලි පැවැත්තුවා උද්ඝෝෂණ ප්‍රීති ഘോഷා පැවැත්තුවා මේ කර්ම විපාකයේ දරුණුකම බලන්න එදාම දෙවන්ත වරුසාවක් හටගෙන ගංගාව දෙගොඩ තලා ගියා මේගොල්ලෝ ගංගාවේ තමයි වැලි තලාවේ තමයි ප්‍රීති ഘോഷා පැවැත්වුවේ සිවුරඟ සේනාවම ගහගෙන මොහොතට ගියා ඒ තරම් දරුණු පාප කර්මයක් කරගත්තා එහෙම පාප කර්මයේ සිදු කරගත්ත මේ රජතුමා පස්තුනේ දුකට අපායට ගිය සියලු දෙනාම අපාගාමී වුණා ඔන්න බලන්න පින්නතුනේ මේ හිත පුරුදු කරගත්තේ නැහැ පාප කර්මයට යොමු කරගත්ත බැවින් අපමණ දුකක් ලබා දෙන්නා වූ අපා දුකට වැටිලා, निराා දුකට වැටිලා අපමණ දුක් විඳිනවා. ශාසන දායාදයක් ලබාගත් ඒ උදවිය නිතරම ශාසනික ගුණධර්ම කෙරේ ඇලී ගලී වාසය කරා නම් ඔය විපත්ති සිද්ධ වෙන්නේ නැහැ. ආත්ම ගණනාව ওই විදිහට තමයි ජීවිතක්ෂයටපත් වෙන්නේ. කපා කොටා දානවා. විශාල දේවගිරියෙන් වැටි වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ ඒ උදවියට ගිහිලා බණපදයක් අහන්න බැරි වුණා නම් අවවාද අනුශාසනාවන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා නම් ඒ තරම් අවාසනාවන්ත පිරිසක් අද තවත් ඉඳීද ඒ තරම් පව් කළා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ විදිහේ පාප කර්ම කරගනු ලැබුවොත් යහපතක් වන්නේ නැහැ දුකමයි සිද්ධවන්නේ. හොඳ දේශනාවක් කළා. පුප්පානිය පච්චි නන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තංගාමං මහෝ ඝෝව මච්චෝ ආදාය ගච්ඡති මල්කරුවෙක් මල් මාලා සකස් කිරීම සඳහා මන් එකතු කරනවා. ඒ වගේ මේ පංචකාම සම්පත් කෙරෙහි ජිජ්ජුව වාසය කරන අය පංචකාම සම්පත් නිසා අකුසල රැස් කරගෙන මරණයට පත්වන මායයට අසු වෙන හරියට අර ගංගාවේ වාසය කරව මිනිස්සු ටික ජලයෙන් ගහගෙන ගිහිල්ලා මහා මොහොතට වැටෙනවා වගේ දුකට වැටෙනවා ඒක නවත්තන්න බෑ. එතකොට අපද තිබෙන්නේ මෙන්න මේ කරුණු කාරණා දැනගෙන තමාගේ ජීවිතයේ සැපයක් ලබා දෙන කරුණ මේවාය තමාගේ ජීවිතයේ දුකක් ලැබෙන්නේ මේවාය කියන කරුණු දෙක තේරුම්ගෙන වැරදි පිළිවෙත් මඟ ඔක්කොම ඉවත් කරලා හොඳ පිළිවෙත් මඟක් අනුගමනය කිරීම පමණයි තිබෙන්නේ. දුර බුදුජානන් වහන්සේ පින්වත්ටි දේශනාවක් කරනකොට හැම දෙයක් පිළිබඳව විමසා බලමින් තමයි දේශනා කරන්නේ. ඒ දවස දේශනා කර ධර්මය අදටත් ගැලපෙනවා. අනාගතයටත් ගැලපෙනවා. කර්මයේ පෙන්වනවා. කර්ම විපාකයේ පෙන්වනවා. ඒ වගේම කුසලයන්ගේ අනුසස් පෙන්වනවා. අකුසලයන්ගේ ආදීනව පෙන්වනවා. ඒ නිසා තමයි මේ නව ලෝතුරා ධර්මයේ වැදගත් තම අපට තියෙන්නේ. මේ දානමය පින්කම මේ මේ අනුසස් ලැබෙනවා. සීල සමාදානෙන් මෙසේ අනුසස් ලැබෙනවා. භාවනාවෙන් මෙසේ අනුසස් ලැබෙනවා කියන කල්පනා කරමින් තමයි කටයුතු සම්පූර්ණ කරන්නේ. එහෙම වුණාම පින්නතින කවදාකවත් වරදින්නේ නැහැ. හැමදාම සැපයක් උදාපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි වැදගත් කාරණා. ඔය බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ දවල් 12 ඉඳලා දසදහස් ගණන් ජනතාව ජේතවනාරාමයට ඇදෙනවා. බණ අහන්න, ධර්ම සාකච්ඡා කරන්න, බුද්ධ දර්ශනයට, බුද්ධ වන්දනාවට තමයි ওই තරම් විශාල ජනකායක් එන්නේ. ඒ ගිහිලේ අය බණ අහලා සමහරක් මගඵල නිවන් සුව ලබනවා. සමහරක් තුනුරුවන් සරණ ගිහිලා පින්දහම් කරගෙන මරණයෙන් පස්සේ දෙව්ලොවට ගියා. බඹලොවට ගියා. මහරහත් භාවයෙන් නිවන අවබෝධ කළා. ඒ තරම් කාර්යභාරයක් තථාගතයන් වහන්සේ සිදු කළා. දවසක් එක මාතාවක් බලාගෙන හිටිය මේ මිනිස්සු කොහෙද මේ තරම් යන්නේ? මේ පූජා වස්තුන් අරගෙන සුදු ඇඳුම් ඇඳගෙන බොහෝම සංවර සීලීව කොහෙද මේ යන්නේ? තොරතුරු විමසුවාම ප්‍රකාශ අපි යන බණහන්ද යනවා. බුදුරජාණන් වහන්සේට වඳින්න යනවා. මේ අම්මට සිතුන අනේ මටත් යන්න ඕන. ඉතින් මෙතුමිය අර විදිහටම මල් පහන් අරගෙන පූජා වස්තුන් අරගෙන බුද්ධ පූජාවට සියලු දේවල් සූදානම් කරගෙන ගියා. එදා මේ අම්මා වෙනුවෙන්ම පැවැත්වූ ධර්ම දේශනාවෙන් එතුමිය තුනුරුවන් සරණ ගිහිල්ලා බුද්ධ ශ්‍රාවිකාවක් බවට පත් වුණා. හැබැයි තමන්ගේ පුතා ආජීවක කෙනෙක්. අන්‍ය ආරමකට වැටෙන බොහොම තදින්ම විශ්වාස කරගෙන කටයුතු කරනවා. ඉතින් දවසක් මෙතුමිය බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේක පිළිගත්තා. මෙතුමිය තම පුතුණවන ප්‍රකාශ කළ ආජීවක තුමාට කිව්වා මම බමත් ගෞතමයන් වහන්සේට දානයක් දෙනවා ගිහිලා ආරාධනා කරලා එන්න. මේ ආජීවකතුමා කල්පනා කළා මේ අම්මා කරන වැඩේ නම් හොඳ නැහැ. මේ බවත් ගෞතමයන් වහන්සේ වැඩමවල මේ දානයක් දෙන්න හදන්නේ. දැන් මේ අම්මා මේ දානේ ටික බොහෝම ප්‍රණීතව හදනවා. මම හොඳ වැඩක් කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේට වැරදි පාරක් කිව්වා. ඒතර උන්වහන්සේ දානෙට වඩින්නේ නැහැ. ඊට පස්සේ මට පුළුවන් මේ ඔක්කොම ටික කැම ටික අනුභව කරන්න. නරක චේතනාවක්. දැන් බුදුරජාණන් වහන්සේ තමුතුයෙන් පින්වතුනි පාර කියන්න ඕන නැහැ. දානෙට ආදාදනා කළාම උන්වහන්සේ පාර ගෙවල් තොටවල් සේරම බුද්ධඥානයට පේනව දන්නවා. මෙයා ගිල්ල කිව්ව ස්වාමීනි අම්මා කිව්ව හෙට දානෙට වඩින්න ගෙවල් තිබෙන අසවල් ප්‍රදේශයේ මෙහෙම මෙහෙම එන්න කියලා වැරදි පාරක් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ හොඳයි හෙට අපි දානෙට වඩෙන්නම් කියලා උත්තර දුන්නා. බලන්න මේ නපුරු මිනිහා බලාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ අද වඩින්නේ නැහැ පාර වරද්දලා කිව්වේ. වෙන ලිපිනයක්. මෙයා පිටිපස්සේ ගෙදරකට වෙලා වාඩි වෙලා ඉන්නවා දැන් මේ දාණය වෙලාව පහු වෙනකම් බලන්න පින්නතොනේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධත්වයේ ਸਰවඥ ප්‍රඥානේ බලය කොහොමද කියලා පාර වෙනස් කරන ඈත ප්‍රදේශයක ගමක් නමක් තමයි දුන්නේ නමුත් මේ මාතාවගේ ගෙදරට සතහාගත බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. අර මිනිස්සයා දැන් පුදුම කේන්තියක්. ගෙදර නමක් ගමක් නොදී මේ කොහොමද මේ ගෙදරට ආවේ? තමා මේ ආහාර ටික අනුභව කරන්න බලාපොරොත්තුෙන් හිටියේ. මහා පාපකාරී පුද්ගලයෙක්. අන්තිමේ බුදුරජාණන් වහන්සේ ධම්වනදා ඉවර වෙනකොට ඉවර වෙලා ධර්ම දේශනාවක් කරනවා. ආජීවකර තමත් ඉවසන්න බැ තරහ. ඇවිල්ලා බලන්න අර විශාල පිරිස මැද බුද්ධ ප්‍රමුඛ සංඝයා මැදට ඇවිල්ලා ආජීවකතුමා අම්මට බනින්න පටන් ගත්තා. බොහෝම නපුරු විදිහට බැනලා පිටත් වෙලා ගියා. ඒ වෙලාව අනේ ස්වාමීනි සමාවෙන මේ නපුරු මිනිහෙක් අන්‍ය ආගමක ඇදහිලි විශ්වාස කරන කෙනෙක් මේ වාගේ උදාන පින්කමක් කරන වෙලාවෙත් ඔබ වහන්සේට අගෞරවයක් වුණා මට සමාවෙන්න. අඳා අඳා මේ අම්මා ප්‍රකාශ කළා. ඒ වේලාවේ පින්වත් මේ අම්මා වෙනුවෙන් විශිෂ්ට ධර්ම දේශනාවක් කළා. නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්තනාර අවෙක්ඛේය කතානි අකතානිච මාතාවෙනි අනුන්ගේ දේවල් බලන් දෙපා අනුන්ගේ හොඳ නරකෝ කතා කරන් දෙපා එවැගේම තමාගේ හොඳ නරක දේ ගැන පමණක් සිතා බලන්න අනුන් දොස් පරස් කියන්න පුළුවන් නින්දා පහස කරන්න පුළුවන් ඒවා ගැන හිතන්න එපා. තමාගේ හොඳ නරක දෙක හොඳට වටහාගෙන හොඳ දේවල් කරන්න නරක දේවල් කරන්න. මේ ධර්ම දේශනාව කළාම අර මාතාවට පුළුවන්කම ලැබුණ අනේ මේ බුදුරජාණන් වහන්සේ පුදුම කෙනෙක් නේ. මේ තරම් නින්දා අපහාස තර්ජන ගර්ජන කරලා ගිහිල්ලත් උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ මෛත්‍රිය මහ පුදුමයි. මේ ගැන හිතමින් සිටිය මා සාමත මේ ධර්ම දේශනාවේදීම සෝවාන් මාර්ග ඵලයෙන් නිවන් අවබෝධ කරගන්න තරම් වාසනාව සම්පන්නිය තිබුණා. එතකොට මේ මා සාමත මාතාවගේ හිතේ තමන කෙලෙසුන් සංසිඳවාගෙන ඒවා අඳුරාගෙන කටයුතු කරන්නට ඒ මාතාවට පින්වත් වාසනාව තිබුණා. ඒ වගේ අපේ සිත්වලත් තිබෙනවා පින්නතනේ කරුණු පහක් ඒවද කියන නීවරණ කියලා. තණ්හාව තියෙනවා. තරහව තියෙනවා. කම්මැලිකම තියෙනවා. සිතේ විසිරීම තියෙනවා, වික්ෂිප්ත බව තියෙනවා, සත සංඛාව තියෙනවා. මේ කරුණ පහ රහත් නොවනේ නම් හැම කෙනෙකුටම තියෙනවා සෝවාන් වුණොත් කීපයක් ඉවත් වෙනවා. එතකොට අපිට තියෙන පිනතුන මෙන්න මේ ටිකයි. මේ තමන්ගේ සිතේ පහළ වෙන මේ පාප සිතුවිලි ගැන බලන්න ඕන. කාමච්ඡන්ද නීවරණය සංහාවක් නම් හිතන්න ඕන. මගේ සිතේ කාමච්ඡන්දයක් පහළ වුණා, තණ්හාවක් පහළ වුණා, ලෝභයක් පහළ වුණා. මේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕන. තරහාවක් ආවනම්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් ආවනම් ඒ වෙලාවෙ හිතන්න ඕන. මගේ සිතේ තරහාවක්, මගේ සිතේ වෛරයක්, මගේ සිතේ ඊර්ෂ්‍යාවක් තියෙනවා පහළ වුණා. ඒ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඊළඟට කල්පනා කරා මගේ සිතේ කම්මැලිකම මගේ කයේ කම්මැලිකම හටගනු ලැබුවා පහළ වී තියෙන කම්මැලිකම නිසා බොහෝ පාප කර්ම සිද්ධ වෙනවා කම්මැලිකම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඊළඟට කල්පනා කරන්න ඕන තමන්ගේ සිත වික්ෂිප්ත යනවා පසුතැවිල්ල හට ගන්නවා ඒක අරමුණක පවත්ව ගන්න බෑ මේ සිතෙහි මේ දුවපණ යන ඒක ස්වභාවය මාගේ සිත වික්ෂිප්ත සිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. විපිලිසන සිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා විදර්ශනා කරනවා. ඊළඟට තමන නොඑක් සැප සංකා ඇති වෙනවා මේ ධර්මයේ ගැන ශාසනයේ ගැන ශික්ෂාව ගැන සංසාර ගැන අතීත සසර ගැන අනාගත සංසාරය ගැන තමන නොඑක් සැක පහළ වෙන්න පුළුවන්. ඒ වේලාවේ කල්පනා කරන්න මගේ සිතේ පහළ වෙච්ච මේ සැකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තමන්ගේ හිතේ මාන්නයක් පහළ වුණා නම් මගේ හිතේ මාන්නයක් පහළ වුණා ය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ වගේම තමන්ගේ සිතේ පහළ වුණා නම් තම නොයේ පාප සිතුවිලි ඒ සෑම පාප සිතුවිල්ලක් මෙනෙහි කරමින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තමන්ගේ සිතේ පහළ වුණා නම් අලෝභ චේතනාවක් ඒ කියන්නේ සංහාව නැති අරම සිතක් පහළ වුණා නම් එයත් මෙනෙහි කරන්නට ඕන අලෝභ චේතනාවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තමන්ගේ සිතේ පහළවනාන මෛත්‍රී චේතනාව මගේ සිතේ අද්වේෂයේ පහළවනා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තමන්ගේ සිතේ නුවණ පහළවනාන අමෝහ චේතනාවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ওই විදිහට පින්වත්නි පින්පව් දෙකම සෑම සිතුවිල්ලක්ම දැන හඳුනගෙන විදර්ශනා භාවනාවට යොමු කරන්න ඕන. හැම අරමුණක්ම කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා දැනෙන හැම දෙයක්ම මෙනෙහි කරලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. යම් කෙනෙක් මේ අනුසාරයෙන් මෙනෙහි කරනවා නම් පින්නතුනේ ලැබෙන පින සීමාවක් කරන්න බෑ. අනන්ත අපරිමාණ පින. විහෙර විහාරවල් හදා පූජා කරනවටත් වඩා තුනුරුවන් සරණ යනවටත් වඩා මෛත්‍රී භාවනා වඩනවටත් වඩා ශ්‍රේෂ්ඨයි විදර්ශනා භාවනාව. ඒකට ඉරියව්වක් ඕනේ ඕන ඉරියව්වකදී පුළුවන්. බස් රථේ යනකොට පුළුවන්. කඩේද පෙළට යනකොට පුළුවන්. වතුර ටික නානකොට පුළුවන්. හැම වෙලාවෙදීම තමාගේ සිතට ලැබෙන අරමුණු හොඳින් මෙනෙහි කරලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සම්මේ සංඛාරා අනිච්චා සම්මේ සංඛාරා දුක්ඛා සම්මේ ධම්මානත්තා. ඔය ධර්ම තුන පැහැදිලි කරන තැනක්. සියලෝම සංස්කාරය අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න පින්නතනේ ඇතිවෙලා නැතිවෙලා යන අපේ පුරාතන මුතුන් මිත්තෝ කියන කතාවක් තියෙන යමක් බිම වැටුනොත් කැඩුනොත් කෙනෙක් මැරුණොත් අනේ අනිච්චං කියනවා. අනේ අනිච්චං දුක්ඛං කියලා කියනවා. හැබැයි අනාත්තා කියන එක පාවිච්චි කරන එක බොහොම ගැඹුරුයි. අපි වයසට යනවා, දත් ටික වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, කිස් ටික පැහිල යනවා, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ. මෙන්න මේ පංචෝපාදානස්කන්ධය මගේ මගේ කියලා පවත්වා ගන්නට බැරි නිසා අනාත්මයි කියනවා. සත්ව පුංගල සංඥාවක් කියන්න බෑ. එහෙමනම් අපි මැරෙන්න බෑ සත්ව පුංගල සංඥාවක් තියෙනවනම්. ඊරාන්ද තාරකා ගස්ගල් පර්වත මහා සමුද්‍ර වෙන මේ දැවැන්ත වස්තුන් පවා විනාශ වෙලා යනවා. අනිත්‍යතාවය. ඒෙන් දුකක් හරගන්නවා. මගේ මගේ කියලා නදාගෙන මොනම දෙයක්වත් නැහැ. මරණදී අඳුම තරමේ මරණ සහතිකයේවත් ඊළඟ භවයට ගෙන යන්න බෑ. පින්පව් දෙක විතරයි. නාම ධර්මය. ඒ නිසා මේ හැම දෙයක් ගැන මෙහිතලා කල්පනා කරන්න ඕන. ස්ථිර දෙයක් මේ ලෝක ධාතු වෙන නිසා හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නිර්වාණය හැර අනිත් හැම දෙයක්ම මෙනෙහි කරන්න. තමාගේ ශරීර කෝලුව, අනුන්ගේ ශරීර කෝලු, ගෙවල් දොරවල් යාන වාහන ඉදකනම් කිත්වතු මේ ලෝක ධාතුව දසදහක් ලෝක ධාතු අනන්ත පරිමාණ ලෝක ධාතු කල්පනා කර ගන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පුළුවන් තරම් මෙනෙහි කරන්න. උපදින භවයක් පාසාම මහා බුද්ධිමතේ ඕනෑම වචනයක් කියුවාම තේරුම් ගැනීමද සුදුසු විසද නුවණක් හම්බ වෙනවා. එක වචනයක් කිව්වොත් ඒ වචනේ ධාතු අර්ථය ඊටාම හොඳින් පැහැදිලි කරන්න පුළුවන් තරම් විශාල බුද්ධියක් ලැබෙනවා. ඒ මහා බුද්ධිය ලබන්න පුළුවන්කම තියෙන එකම දේ තමයි පින්වත් මේ විදර්ශනා භාවනාව. ඒ නිසා මේ මහත්තුරු මව්වරු දරුවන් මේ ධර්ම ශ්‍රවණය කරන මුළු මහත් ජනතාවම මෙන්න මේ පාඩම හොඳට හිතට අරගෙන පුළුවන් තරම් විදර්ශනා භාවනාවටම සිත නඹුරු කරගන්න. හැම දිනාගේ ජීවිතයේ අස්තිර බව මතක තියාගෙන මරණේ ස්ථිර බව කල්පනා කරගෙන මේ කටයුතු සම්පූර්ණ කරන මගේ සිතේ පහළ වෙන සෑම ධර්මතාවයම මගේ මේ ශරීර කෝඩුවත් සියලුම සංස්කාරයොත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පුළුවන් තරම් මෙනෙහි කරන තමන්ගේ ජීවිතයට මේ ශක්ති විශේෂය එකතු කරගන්න ඕන යම් දවසක පින්නතුනේ තමන්ගේ ජීවිතේ ඇදවැටුනොත් ඒ කාන්තෙන් සුගතියම ඒක නවත්තන්න බෑ කෙනෙකුට. ඒ මොකද අපි හිත පුරුදු කරලා තියෙන්නේ මොනම දෙයකටවත් ඇලෙන්නේ නැහැ. මොනම දෙයකටවත් ගැටෙන්නේ නැහැ. ප්‍රතාපවත් ජීවිතයක් හදාගත නිසා පින්වතුනේ තමන්න කිසියම් දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඔන්න කාරණේ තමයි ඕන කරන්නේ. මේ ගැන හිතන්නේ නැති හැමෝම මරණයටපත් වෙලා දුකට වැටුණ පින්වත්. මොනතරම් ගම්පින්කම් කළත් හිත හැදුවේ නැත්නම් හිත හදාගත්තේ නැත්නම් ඒ හැමෝම පින්වත් මරණයෙන් පස්සේ අපායට වැටෙනවා. මොනතරම් ජනතාව ඒ විදිය දුකට වැටුණාද? ලෝකෙද පේන්න සමහරක් පින්දහම් කරන්න එහෙම ඕන නැහැ. අපේ හිත හදා ගැනීම සඳහා පුළුවන් තරම් දම් පින්කම් කරන්න. ඒකයි යෝන කරන්නේ. මවට සලකන්න කාටවත් පේන්න ඕනේ නැහැ. පියාද සලකන්න කාටවත් පේන්න ඕනේ නැහැ. දම් පින්කම් කරන්න, සිල් ගන්න, අමුතුවෙන් ලෝකයාට පේන ඒවා දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපට ඕන කරන්නේ අපේ දේ අපේ මේ හිත හදාගෙන ලෝකයාද පේන්න මේ මේ වැඩ කරන්නේ කීර්ති ප්‍රශංසාව නිසා නෙමෙයි මේ වැඩ කරන්නේ මගේ මෙලව අර්ථයේ සඳහා පරලෝ සුගතිය සඳහා ඊතායික්මනින්ම අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සනසේවදාල අමහා මහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියන උදාන ප්‍රාර්ථනාවෙන් යුතුවයි මේ කටයුතු ටික කරන්න ඕන. ඒක වරදින්නේ නැහැ. ඒ නිසා ඒ කටයුතු ටික හොඳට හදාගෙන පින්නතුල්ලාගේ මේ උතුම් ජීවිත පෙළ හොඳට සකස් කරගෙන මෙලව ජීවිතයත් හදාගෙන පරලොව ජීවිතයත් පුළුවන් තරම් හදාගෙන කටයුතු කරන්න ලැබීම ගැන බොහෝම සන්තෝෂයටපත් වෙන්නට ඕන. දැන් මේ පින්නතුල්ලාගේ ධර්ම දේශනාවෙන් ඉතා වැදගත් කාරණා ටික ශ්‍රවණය කරගන්න තිබුණා. නන්දිය සිටුතුමා විහාරාරාමයක් හැදුවගෙන් පස්සේ දිව්‍ය ලෝකයේ මහා වස්තුවක් පහළ වුණා. පින්දාම් කරන සෑම කෙනෙකුටම දිව්‍ය ලෝකයේ වරප්‍රසාද හම්බ වෙනවා. විදූඩබ රාජකුමාරයා විශාල ඝාතනයක් කරලා එතුමාට සිද්ධ වුණේ මහා ඕගයකට අහු වෙන මහා සමුද්‍රයට ගිහිල්ලා අපාදුකට වැටෙන්නයි ඒ වගේම පින්නතුනේ වැරදි පිළිවෙතක් ගමන් ආජීවක සමෙක් තම මෞතුමියට දානමය පින්කමක් අවස්ථාවේදී නිග්‍රහ කරන බුදුරජාණන් වහන්සේට වැදගත් ධර්මානුශාසනාවක් කරලා ඒ මාතාවට මගඵල නිවන් සුව සලසලා දුන්නා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රතිසංයුක්ත ගාථාවක් ශ්‍රවණය කළා. මෙන්න මේ කාරණා tikai කියෝනේ මේ ධර්ම දේශනාවෙන් ලැබෙනා කුසල සම්භාරය ඔබ අප හැමදෙනාටම ජරා මරණ දුකින් නිදහස්ව ලබන අමහා මහ නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන. මේ සිල් සමාදන්ීමෙන් ධර්ම ශ්‍රවණය කර ගැනීම රැස් කරගත් පින තම තමාගේ නමින් පරලෝකයේ නම් සිහිපත් කළේ හැමදෙනාටම පිහිටත්වා මේ උතුම් පින් අනුමෝදන් වේ හැමදෙනාටම අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරන්. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා නිවන් සප ලැබේවා ඔබ පැමදෙනාගේ මව්පියන් ගුරුවරුන් ඥාතින් හිතවතුන්වත් මුළු මාත් ලෝකවාසීනන් මේ පින් වලින් නිවන් සපල වේවා අවසන් වශයෙන් මේ දායකත්වයේ දරුව පින්නතුල්ලාටත් ඔබ පැමදෙනාටත් මේ මහා පින් සමය අනුවසින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයු වර්ණ සපබල ප්‍රඥාවෙන් වැඩි දියුණු වේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතය ගත කරගන්න ලැබේවා මෙලොව ජීවිතත් මතු ජීවිතත් සුවපත් වේ හැම දිනාටම බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සනසීවදාළ අමහා මහ නිවන් සම්පත් පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්හා චුම්මත්හා දේවා නග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්හා චුම්මත්හා දේවා නග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්칸තු මන් පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං ගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ කරගෙන යනව ලෝක ශාසන සේවාව කරගෙන යාමට හැකි ශක්තිය දෙහෙල ලැබේවා තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ කහව ගල්දුව ආරණ්‍ය සේනාසන වාසී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ එක්කාධිකාරී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ගරු කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි